ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද වැඩපිළිවෙලේ වැඩසටහනේ තුන්වෙනි දවසේ මේ වෙලාවෙන් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා ඒ සඳහා ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිනවා මම ආරම්භයේ සඳහා මේ ප්‍රශ්න ඉදිරිපත් කර ගන්නවා ඒ අතර වාරයේදී කාට හරි වෙන කිව යුතු කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ධර්ම මාතෘකා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාක නාමයෙන් ඉල්ලා සිටිනවා. ඒ ලිඛිත ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ සතිය වැඩිීමේදී පැය භාගයක් පමණ ශරීරයේ සැහැල්ලුව තිබෙයින් පසු මාට මගේ ශරීරයේ තද ගතියක් දැනේ. එය මග හරවා ඉදිරියට සතිය වැඩිම සඳහා ඔබ වහන්සේගේ අවවාද මා ඉතා ඕනෑල කරමින් පිළිපදිමි. මේ කියලා තියෙන පිළිපදිනවයි කියලා ඒක නිසා ප්‍රශ්නයක් වශයෙන් නම් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මගහර මගහරවා ඉදිරියට සතිය වැඩි වීම සඳහා ඔබ වහන්සේගෙන් අවවාදයේ ආයිලා සිටීම කියන එක වෙන්නේ නැති හිතන්නේ නැත්තේ නමුත් ලියලා තියෙන පිළිපදිමි කියලා. ඉතින් පිළිපදිනවා නම් ඇත්තටම උත්තර දෙන්න දෙයක් නැහැ. කෙසේ නමුත් ප්‍රශ්නේ මේක වෙන්නේ නැති කියලා හිතලා උත්තරයක් ඉදිරිපත් කරොත් ඒ සඳහා මේ මතක තියාගන්න තියෙන්නේ ඒ සැහැල්ලු ගතිය හා තද ගතිය කියලා කියන්නේ ධාතු මනසිකාරය. ඒත් ඒක ශරීරයෙන් තමයි ඒක පෙන්වු කරන්නේ. මේ පෙන්වු කරනකොට මේ ධාතු ගුණ ඒ ධාතුන්ගේ භාෂාව මේක තමයි හොඳට සතියින් ඉන්නකොට අපි හැම දෙයක්ම ක්‍රියා කියවන්නේ ධාතු හරහා සතිය නැතුව ඉන්නකොට අපි මේක සැප දුක් හොඳ නරක හරි වැරදි වශයෙන් කියවනවා ඒ සැප දුක් හද නරක පැත්තක දාලා ඇති ධාතු ගුණේ දකින්නේ සෑහෙන සතියක් සෑහෙන සම්පජඤ්ඤයක් තියෙන වෙලාවට තමයි. ඉතින් එතකොට මේ ශරීරේ මතුවෙන මේ සහැල්ලු ගති, තද ගති ශරීරයෙන් වෙන් කරලා ගතියක් විදියට, භාවයක් විදියට, ස්වභාවයක් විදියට නැත්නම් තද ගතියක්, තද භාවයක්, තද ස්වභාවයක් විදියට දැක්කනම් එතකොට එක් પરමාර්ථ ධර්ම වලට වැටෙනවා. මේක මගේ කකුල තදයි, ඒක කරදරයි, මගේ බෙල්ල සැහැල්ලුයි කියලා ශරීරාංග වලට සම්බන්ධ කරලා ඒක වගේ සැප දුක් බලන්න ගියොත් ඒක සම්මුතියට වැටෙනවා. ඉතින් පුළුවන් තරම් යෝගාවචරය උත්සාහ කරන්න ඕනේ ස්වභාව, භාව, ගති, ලක්ෂණ වශයෙන් දකින්න. එතකොට ඒකෙන් චිත්ත පීඩයින්නේ ඒකෙන් මේ හිත දැඩි වෙන්නේ නැහැ. ධාතු මනසකාරට හිත යන්න පුළුවන්. තද බල තද ගතියක් ආවොත් තමයි Tamanට ඒකට මේ ප්‍රතිකර්ම කරන්න වෙන්නේ, පිළියම් කරන්න වෙන්නේ. එම්පිලියම් කරන්න ඕන නම් කිරුවට ප්‍රශ්නිකුත් නැහැ. නමුත් මේ තද ස්වභාවය, තද ගතිය, තද භාවය ශරීරය තුලින් ක්‍රියාත්මක වෙනකොට ඒකට පුළුවන් තරම් අවදි වීම තමයි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්නේ. භාවනා නොකරපු කෙනෙකුට නම් මේ ඒක අර හරි වැරදි හොඳ නරක සුභ අසුභ වශයෙන් බලනවා. යෝ භාවනා යෝගාවචර ගති භාව ස්වභාව වශයෙන් බැලීම තමයි උපදේශය වෙන්නේ නිසා එනවා කටයුතු කරන්නයි කියලා මතක් කරන්න පුළුවන්. ඉතින් ආයක ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ඒ සඳහා මේ මයික් පාවිච්චි කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ආපාත වැද වෙන ආපాతගත ආපాతගත වෙනවයි කියන එක. මුලිච්ච වෙනවා කියන එක දන්නවද? මුණ ගැහෙනවා ආපాతගත වෙනවා මුලිච්ච වෙනවා කියන එක තමයි දෙමළ වචනේ. මෙයා මට පාරදී මුලිච්ච වුණා. මෙයාගේ මට මෙයා මට පාරදී හම්බුණා. ඒ වගේම මට ඇහැට රූපයක් හම්බුණා. ආපాతගත වෙනවා කියලා කියන්නේ ඇහි පාර ඇහි පාරට යා වැටුණා. ආපాతගත වෙනවා කියලා කියන්නේ ඒකට තව වචනයක් කියනවා ආපాతගත වෙනවා මුලිච්ච වෙනවා මූණට මූණ දානවා කියනවා. මූණට මූණ දාලා හිටිනවා හමු වෙනවා මුලිච්ච වෙනවා මුණ ගැහෙනවා. හැට රූපයක් මුණ ගැහෙනවා කාණ්ඩ සද්දයක් මුණ ගැහෙනවා කියන එක ආපాతගත වෙනවයි කියන එකෙන් තමයි මේ අඩු ආව ආපాతගත වෙනවා කියන වචන තමයි පාවිච්චි කරන්නේ. හමු වෙනවා කියන එකයි සාමාන්‍ය අර්ථය. භාවනා කරන අවස්ථාවන්හිදී මතුවෙන පසුබැසීම් වලට මහෝග සූත්‍රයේ සඳහන් වන ඉක්මන් නොවීම සහ කලබල නොවීම කියන අදහස් දෙකෙන් කිසියම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා උපදේශ දුන්නා ඇත්තටම ඉතින් පරෝජයන් තියෙන නිසා තමයි ਸਰවඥාන්සේම දේශනා කරලා තියෙන්නේ. නමුත් ඒ සූත්‍රයේ තියෙන ඉක්මන් වීම සහ කලබල වීම නෙවෙයි ඉක්මන් වීම සහ පසුබැසීම කියලා අංක දෙකට ඒක සාමාන්‍ය ඕනම මේ ඒ ਸਰවඥාන්සේ සඳහන් කරනවා වීණාවක් වාදනය කරන කෙනා වීණාවේ තත ඕනට වැඩිය තද වෙලා තිබ්බොත් ඒ ස්වරය එන්නේ නැහැ. ඕනට වැඩිය බුරුලලා තිබ්බට එන්නේ නැහැ. තත හරියට සුසර කරගන්න ඕනේ. ඒකෝර තමයි අවශ්‍ය ඒ ඒ හඬ ශරිගම හඬ එන්නේ ඒව තමයි භාවනා කරනකොට තේදී යුතු වීර්ය ප්‍රමාණය සමාධියත් එක්ක සමබර වෙන්න ඕනේ ප්‍රඥාව සද්ධාවත් එක්ක සමබර වෙන්න ඕනේ ඒක එකක් අරක ඉක්මවලා ගිය ගමන් ඉතින් මේ පාරෙන් පිටපයින් ඒ නිසා ඒ දෙකේදී කලබල වෙන්නේ නැතුව පසුබහින්නේ නැතුව ඒ ගානට පවත්නවා යනවායි කියන එක මේ නිකන් පොලොස් ඇඹුලක පදම ගන්නවා. උඳුවල් ටිකක් හදලා හරියට ඒකට පැණි උරා ගන්න ගානකට දාන්න හැම කෙනාටම කරන්න බෑනේ. හරියට දන්නවනේ හදපුවා හොඳට පැණි උරා ගන්න. හැමෝටම මේක කරන්න බෑ. ඒ වගේ මේ භාවනා කරන යනකොට මේ පදම දහස්වර වරද්ද වරද්ද තමයි සුසර කරගන්න ඕනේ, එකලස් කරගන්න ඕනේ. ඒකට කියලා දෙන්න පුළුවන් කියලා දුන්නට තමන්ගේම අත්තරදි වලින් තමයි ඒක හදාගන්න තියෙන්නේ. පොතක ලියලා මෙන්න මෙච්චරක් කරන්න මෙහෙම කරන්න කියලා ප්‍රමාණ කරන්න බෑ. අත්තරදි හරහා තමන්ම තමන්ගේ පරණ පාඩම් වලින්ම තමයි මේක පිළියම් කරලා ගන්න වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ උස්ම සියුම් වෙන අවස්ථාවේදී පරියංක භාවනාවේදී ස්වාමීන් වහන්සේ ගොරෝසු හුස්ම තියෙද්දී නම් ඔය මොන හරි එකට හිත පිට ගියත් නැවත ගන්න ලේසිකමක් තියෙනවා ගොරෝසු හුස්ම තියෙන නිසා. ඒ වගේම සක්මනේදී පවා ස්වාමීන් වහන්සේ මේ අර වැල්ලේ හොඳට ගැටෙන නිසා ඉක්මනට අර හිත පිට ගියත් නැවත ආපහු ඒ අදාළ තැනට දාන්න නැත්නම් සතිය පිහිටවන්න පුළුවන්කම තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මේ පරියංක භාවනාවේදී අර සිවුම් වෙච්ච අවස්ථාවක නැවත පිට ගිහිල්ලා මේ නැවත ගන්නට අපහසුතාවයක් තියෙන ස්වාමීන් වහන්සේ හුස්ම සිවුම් වෙලා තියෙන නිසා. ඒ වගේ වෙලාවට ස්වාමීන් වහන්සේ මොනවා උපක්‍රමයක් තියෙනවද නැත්නම් ඒක ගැන පොඩ්ඩක් දැනගන්න. ඇත්තටම මේ හුස්ම සිුම් වෙලා ඉන්න වෙලාවේ භාවනා කරනකොට පිට යන අඩු ගතියක් තියෙනවා. ස්වභාවයෙන් අරමුණත් එක්ක සෑහිලා සීහිලා පැහිලා ඉන්න වෙලාවේ තමයි අරමුණ සිුම් වෙන්න පටන් ගන්නෙ. නිසා පිට යන අඩුයි. නමුත් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා, සැක පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ ඒ වගේ මේ යන දෙයට ගැළපෙන සමබර භාවය නැතිවම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඒ වෙලාවට හිත පිට ගියයි කිව්වොත් සද්දයකට හරි වේදනකට හරි හිතවිලට හරි ඒ හිත පිට තියෙන වෙලාවේ ආනපනේ ආය ගොරෝසු වෙලා යනවා. එතකොට ආපහු එනකොට සිව්ම ආනපනෙට නෙමෙයි එන්නේ. ඉබේ මේක ගොරෝසු වෙලා. ඒ නිසා හිත පිට යන වෙලාවල් වල අර සිව්ම වෙච්ච ආනපානය නැවත ගැනීමට පහසුයි හිත පිට ගිහිලා තියෙන චිත්තක්ෂණ පාස ආනපනේ ගොරෝසු වෙනවා. ඒ නිසා ආපහු එන්න ඒ ගොරෝසු ආනපානය පදනම් කර ගන්න පුළුවන් සිව්ම ආනපනට වැඩිය. හුඟක් වෙලාවට තියෙන ඇත්තටම පිට යනකටත් වැඩිය සැක ඉපදු වෙනවා. පිට ගියාදෝ, නිින්ද ගියාදෝ කියලා. ඒක නිසා ආනාපානේ සිුම් වේගන එනකොට ඒක උපයන්නත් ඕනේ. සිුම් භාවයේ උපයනටත් වැඩිය සිුම් භාවයේ ආරස්සා කරන්න. උපේන උත්හාන සම්පදා වගේම ආරක්ක සම්පදා අවශ්‍යයි. ඒ ආරක්ක සම්පදා නැත්තම් උපයවුවට ඒක මේ රැකෙන්නේ නැහැ. අපි මැනිකක් මැනික් වගේ දෙයක් බිස්නස් කරනවා නම් මැනිකක් ලබා ගත්තට ඒක අතන මෙතන දාලා තිබ්බොත් එහෙම කවදාකවත් ඒකේ මේ ලාභයක් ලබන්න බෑ ඒක අරස කරන්න. ඒ නිසා ආනාපානේ සියුම් වේගන යනකොටම දැනගන්න ඕන වෙනදට වැඩිය ආරක්ෂක ආරක්ෂක සංවිධාන අවශ්‍යයි. යොදලා අනිතික මේ විවිච්ච සියුම් භාවය අදාහ ගන්න ඕන. මේක සියුම් වෙන්නේ පිට යන නැති නිසා තමයි. පිට යනවා නම් මෙහෙම සියුම් වෙන්න බෑ. පිට ගියොත් ගොරෝසු වෙනවා. ඒක නිසා ඒ සියුම් භාවයේ අභියෝග කරන්න එපා. සියුම් භාවයේ සැක කරන්න එපා. සියුම් භාවය පිළිබඳ සද්ධාහ නැති කරන්න එපා. ඊට පිට ගියත් මෙයා අපහු දැන් එනවාමයි කියලා ඒ මේ සතිය කඩා ගන්න නැතුව යන්නේක ඒකට කියන්න තියෙන්නේ මේ වැඩේ හැඩේ කියලා. අපි සාමාන්‍ය ගමේ කතාවක් තියෙනවා බොරුකාරට වැඩක්ද වැඩකාරට බොරුත් බෑයි කියන. වඩුවෙක් වැඩ කරගෙන යනකොට වැඩ කෙරුවට වැඩේ නිමාව කියලා එකක් තියෙනවා. වැඩේ හැඩේ. වැඩේ අවසාන නිමාවෙදීක සමතුලිත වෙන්න ඕනේ. උපමට්ටම් වෙන්න ඕනේ. හැටයන් කොටලා සකස් කරනවා වගේ එක සැරයක් සියුම් වුණාට වැඩේ හැඩේ තේරෙන්නේ නැහැ. දෙවෙනි සැරේ, තුන්වෙනි සැරේ, හතරවෙනි සැරේ එහෙමම වෙන්න දෙන්නේ. හැම පරියන්කයක වෙන්න දෙනකොට ලබාගත් දේ තියෙන දුර්ලභකම නිසා ඒක අරසා කිරීමේ වගකීම Taman දෙනවා. ඒ අරසා කරනවායි කියලා කියන්නේ Taman සියුම් ආනාපානේ අරසා කරනවායි කියලා කියන්නේ Taman සියුම් මට්ටමට සතිය දියුණු කරනවා. එතකොට සියුම් වෙච්ච සතියෙන් අපිට Taman අරසා වෙනවා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙනවා. Taman සියුම් ධර්මයේ අරසා කළොත් Taman ඊටාත්ම සියුම් විදි අරසාවකට වැටෙනවා. ඉතින් අද ගොරෝසු ආරසාවක් ලැබෙනවා. ඊට වෙන ටිකක් සියුම් ආරසාවක් ලැබෙනවා. අනිත් වෙන තවත් සියුම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා ඒක දහස්වර දස දහස්වර කිරීමෙන් තමයි යෝගාවචරයට ඒක තමන්ගේ ආතේ යටතට ගන්න පුළුවන්. වශී කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩු මට්ටු කර ගන්න පුළුවන් තරමට එන්නේ. ඉතින් ඒක සාමාන්‍ය සරල භාෂාවෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වේ ඒ සියුම් ආනාපානට ලෑස්තිලා යන්න. ගොරෝසු තැන ඉඳලා එතෙන් යනකොට ලෑස්තිලා ගිහිල්ලා මේ වටපිට බලන්නේ නැතුව ඒකම හොඳට පළපදියම් වෙනකන් අරසා කරගෙන ඉන්නකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ අර ඊටාමසියුම් මේ සූක්ෂම දෙයක් කරන්න පුරුදු වෙනවා වගේ වාහනයක් එලවනවා නම් টොප් ගියර් එකට දා ගන්නවා ඉහළම වේගෙට ඉතින් ඒ යෝගාවචර දන්නවා මේ ගියර කියනකොට බ්‍රේක් අහන්නේ ඉතින් ඒක නිසා ඒකේ ගිහිල්ලා බ්‍රේක් අහන්න යන්නේ පාර හොඳට වෙන ඩ්‍රයිවර් කෙනෙකුට වැඩිය කතා බතා මොකුත් නැතුව හොඳට අරගෙන යනවා මේ වේගයෙන් යන්න නම් අනතුරක් එයි කවුරු හරි එයි හරස්පාරක් තියෙනවනේ ඒ ඔක්කොම සැලකිලිමත් කරගෙන යන්න ඕනේ. එතකොට බර ගියර් එකට දාගෙන ඉන්නෝ නැත්තම් බ්‍රේක් ගන්න. ආන්නේ වගේ හොඳ සියුම් වේගයකට භාවනා වටකතර පස්සේ ඒක ආරසා කිරීමේ කලාව මේක උපේන කලාවට වැඩිය වෙනස් එකක්. උපේවා වගේම ආරසා කිරීමේ කලාවක් තියෙන නිසා බොහෝ වාරයක් කිරීමෙන් තමයි ඒකට වෙනම සම්මත ක්‍රමයක් නැහැ. බොහෝ වාරයක් කිරීමෙන් තමයි ඒක මේ තාරස කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ආනාපානේ සියුම් භාවයේ එච්චර තදබල අභියෝගයක් වෙන්නේ නැහැ මම ඔයක කාරණා කියපු කාරණා දෙක නිසා. මොකද සියුම් වෙන්නේ බාහිර බාධක නැති වෙලාවෙ. ඒක දෙක ඒතියෙදිත් බාධා වුණොත් ආයෙ එනකොට ආනාපානේ ගොරෝසු වෙලා තියෙනවා. නැවත එනකොට ගොරෝසු වෙලා තියෙන නිසා එච්චර තද අසරණ තත්වයකටපත් වෙන්නේ නැහැ යෝගාවචරය. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේ අර වෙන කෙනෙක් වෙන කෙනෙක් යන්න වගේ තමන් බලාගෙන තමන් දිහාම ඒ වගේ වෙලාවට ස්වාමීන් වහන්සේ හොඳට දැනෙනවා මේ දකුණු වම තියෙන බවක් දැනෙනවා හොඳට. ඒ වගේ වෙලාවත් ස්වාමීන් වහන්සේ මේ මෙනෙහි කිරීම අවශ්‍යද කියලා දැනගන්න කිව්වා. සතිය විශ්වාසය තමයි තියෙනවා නම් තාපියුරු 10 15 යනකම් මට සත්‍ය කැඩෙන එකක් නැහැ කියලා ක්‍රමයෙන් මෙනෙහි කිරීම අඩු කරන්න ඕන. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මෙනෙහි කිරීම අඩු කරනවා මේ බයිසිකල් අපදින්ට කෙනෙකුට අත දීලා උදව් කරගෙන යන වෙලාවේදී එයා ටික ටික ටික ටික බැලන්ස් කරගන්න දන්නවනම් උදව්ව හිමිට හිමිට අයින් කරන්න. එතකොට යාම Taman විසීම පදින්ට ඉගෙන ගන්නවා. ඒ වගේ මෙනෙහි කිරීම හරියට නිකන් එහාට මෙහාට වැටෙනවට අයි කරපු කුණ්‍යක් වගේ තනියම හෙල්ලෙන්නේ නැතුව යන්න පුළුවන් වෙන වෙලාව වෙනකොට එමීට මෙනෙහි කිරි වෙනස් කරලා අවධානය විතරක් තියාගෙන. මානසිකාරය විතරක් තියාගෙනවා වචනෙන් මෙනෙහි කිරීම අවශ්‍ය කරන්නේ නැහැ. සතුන් ශරීරයට විදින ගැටේ වගේ දැනෙනවා. ඒ අවස්ථාවේදී මේ ඒ දැනීම මේ මෙනෙහි කිරීමක් කරනවද නැත්නම් පියවර හිත යොමු කරලා සිහි ප්‍රීති මොනවද කියන එක දැනගන්න ඕන. ඒ වගේම එහෙම සක්මන් කළා බෝධුරට තැම්පත් වෙලා පරියන්කේට වාඩි වුණාම අර ගොරෝසු හුස්ම දැනෙන්නේ බෝධුරට සියුම් හුස්මට තම අවධානය යොමු වෙන්නේ. එතනින්දම මේ ඒක මේ පරියන්කේට ගොඩක් මේ උපකාරයක් වෙනවා ඒ සක්මන් කරන මේ ඒකේ වටිනාකම නිසා. ඒකට මම අහුවේ අර දැනෙන දැනීම මෙනෙහි කිරීමක් කරන්න ඕනේ සක්මන් වාරණය. සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා නම් ඒ බාහිරින් එන ශරීරයෙන් එන මේ හැමෙන් එන මේ දැනීම එච්චරම පර්යංකයේ තරම් සක්මනීදී බාධා කරන්නේ මොකද ඇත්ත ඒක අරගෙන ඉන්න නිසා තමයි තේරෙනවා මේ දඟලවුවට සතෙක් මෙතන නෑ වතුර බයින වගේ දැනන වතුර නෑ ඒක ඇත්ත ඒක අරගෙන යන නිසා වෙනම අඩුයි නමුත් මේ තමයි තේරුම් අර ගන්න ඕනේ වාහනයක් එලවගෙන යන කෙනෙක් ආරි පුංචි වලක් තිබුණට ඒක නතර කරලා බස් එකේ වාහනෙන් බහැලා උකට වැලි දාලා වාහනේ පුරවගෙන පාර හදා හදා ඉන්න දෙයක් නෑ යනකොට හැල හැප්පෙම ගණන් ගන්න නැත්නම් අරගෙන යන්නේ එකයි තියෙන්නේ. නමුත් ඔව් එතකොට ගමන යන්නේ එකයි තියෙන්නේ. පොඩි වලක වැටුණට ආය වාහනෙන් බහැලා ඔය වල හදා හදා ඉන්න ඕනේ නෑනේ. වල නිතර නිතර වලවල් හම්බෙන්න නම් වේගය අඩු කරනවා. වල විශාල නම් හිමීට පාරේ බස්සලා යනවා. පාර ගෙනිය ගන්න බැරි තරම් එකක් නම් වාහනේ නතර කරලා පස් පුරවල හදන්න ඕනේ. කොයි වලේදී නතර කරන්න ඕනද, කොයි වලේ ගණන් ගන්න නැතුව යනවද, කොයි වල පුරවන්න ඕනද කියන එක මේ වෙලාවේ හැටියට කරගන්න. නිසා Tamanට තේරෙනවා නම් මේ පුංචි පුංචි සංවේදනා අත්දැකීම් මේ එච්චර බරපතල නෑ Tamanට මූල කර්මත්තනේ යන්න පුළුවන් කියලා. එතකොට මේ අවස්ථාව අරගෙන යන එකයි තියෙන්නේ. බාධා වෙනවා නම් හොඳටම තේරෙනවා මේ සක්මන කරගෙන යන්න දෙන්නේ ඊට පිට යන ගතිය එනවා. එහෙම නැත්නම් පුළුවන් තරම් අහක යන දේවල් Tamange ඔඩොක් වේදා ගන්න යන්න නරකයි. මෙනෙහි කරනවා කියලා කියන්නේ ගණන් ගන්නයි කියන්නේ. වෙනයි වෙන්නේ නැත්නම් ගණන් නොකර යෑමෙන් තමයි සක්මන හොඳට පදියම් වෙන්නේ. ඒවා මෙනෙහි කරන්න ගත්තොත් වෙන්නේ නැති බාධාවක් බාධා කරගත්ත වෙනවා. නැති නැති දෙයකින් බාධාවක් ඇති කරගත්ත වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මෙනෙහි නොකර පුංචි වලවල් තියෙන පාරක වාහනයක් ගෙනින කෙනෙක් වගේ වලක වැටෙනවා එහෙම නැත්නම් ඉතින් ඒ ඒ ටයර් එකට එච්චර ගාණක් නැහැ. ආන් මේ වගේ දීපමාවක් තමයි දෙන්න පුළුවන්. සාහිණන්ත මා දැනුවත් වෙලා තියෙන විදිහට නම් සතර මහා භූත නිතර වේගවත් වෙන වේගවත් ප්‍රවර්තනය නැත්නම් පවතින කොටසක් ප්‍රපංචි මට ගැටල් තියෙන සාවිනාංශ දැන් පත්තල භාවිතා කරනවා ආකාශ ධාතු නිර්වාණ ධාතු කියන පද දෙකක් මට ඒ පද දෙකෙන් හඳුන්වන ප්‍රපංච දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අමාරු වචනේ පිළිසු කරන්න අමාරු වේවා ඒක තමයි ඒක වැටහෙන කොටස් ටික හොඳට වැටහෙනවා නම් වැටෙන පට වියාපෝ තේජෝ හතරමා ධාතුන් ඒවා නැති තැන කියලා තැහැගේ ආකාශය අපිට කියන්න පුළුවන් හොඳට පිපාසය වැටෙනවා නම් පිපාසය ඉවරුනාට පස්සේ වතුර බිල පිපාසය ඉවරුනාට පස්සේ ඉතින් වතුර ඇති කියලා කියන්නේ පිපාස නැහැ කියන එක තමයි කියන්නේ. ඒක තමයි නැත්නම් තුවාලයක් හොඳට මොද්දල් වෙච්ච තුවාලයක් තිබිලා ඒ තුවාලේ සනීපුණාට පස්සේ ඉතින් එතන මොකක්වත් නැහැ. නමුත් එතන තුවාලේ තියනට වැඩිය වෙනසක් තියෙනවා. එතන තුවාලේ තිබිලා සනීපුණා. එතන එච්චරයි. එතන දැන් අර පරණ පුරුද්දේට හැම තියෙනවා. අම තිබුණාට මෙතන අනික් හැමට වැඩිය වෙනස් මොකද මෙතන තුවාලයක් තිබිලා සනීපෙච්ච එකක් ඒ වගේ පැටහෙන අතරමහා ධාතුන හොඳතෝම අලගිය මුලගිය සේරම අල්ලගෙන හොඳට බලන හිටියොත් පේනවා මේ හතරම නැති තැනක් තියෙනවා කොච්චර පීරි ගාල බැලුවත් නැහැ කොච්චර පහුරු ගාල බැලුවත් නැහැ අන්න ඒකක් එනකොට කලබල වෙන්නේ නැතුව මේකෙන් අදහස් වෙන්නේ හතරමහා ධාතුන්ගේ අභාවය නාස්තික ප්‍රඥප්තිය මේක තමයි ඔය අවකාශය කියන්නේ කියලා මේ දුක් කරදර නැති තැනක් තියෙනවනම් ඒක තමයි නිවන කියන්නේ. ඒ නිසා තියෙන දුක් ඔක්කොම හරහා යන්න ඕන. සීලු මේ හතරමහා භූතයන් දැනගෙන අවකාශ ධාතුව දැනගන්නවා වගේ මා ඉදිරියපත් වෙන හැම දුකක්ම හරහා ගියොත් ඒ දුක් නැත්තනකට වැටෙනවා. මේ දුක් මග අරලා ගියොත් ඉතින් කවදා හරි ආයේ ඒ දුක එනකන් සංසාරේ කැරකෙන්න වෙනවා. සවිනන්සේ සාමාන්‍ය ආනාපාන සතියේ වඩාගෙන යනකොට හරි මේ සක්මන් භාවනාව කරන අවස්ථාවේදී දැන් අපි දැන් මේ මොහොතේ කියලා හිතගෙන ඉන්නවා ඉන්නෝනේ අන්තිමේ වර්තමානයේ මිදිලා මේ මොහොත නැතික වර්තමාන අනාගතේ මිදිලා මේ මොහොතේ දැන් ඉන්නවා කියලා හිතාගෙන එතනදී සිදුවෙන එතන සිදුවීම් නිරීක්ෂණයක් කිරීමනි කරනවා කියන්නේ ස්වයනානපන සත්‍ය තුලදී ඒකට යානපාන සතියෙන් බලාන යනකොට අපිට දිග පැටි ආදී වශයෙන් අපි නම් දෙනකොට ඒ සංඥා කිරීමක් නේස් වෙන. ඒකට ඒ සංඥා කිරීම එතනින් යාට සංස්කාර විඥාන බවට පත් වෙන්න ඉඩ නොදී ඒක යනවා නම් ඒක ගෙවා දාලා ශූන්‍ය කර ගැනීමක් බල අවසාන පරමාර්ථය වෙන්න ඕනේ. ඇත්තට මේක ඔව් කියන්න පුළුවන් ලේසියෙන් නමුත් එහෙම කරලිවර වෙලා මේ තියෙන ආනාපානයේ ගෙවා දාන්න නිම කරන්න මිදිකලා හරින්න කියලා එකත් එක වෛර කරලා මිදිකලා හරින්න බෑ. අපිට කරන්න තියෙන ආනාපානේ බලාගෙන ඉන්නකොට යම් ආකාරයකින් මේක සියුම් වෙලා තුනී වෙලා යනවනම් මේක දිගට ගියොත් මේක ශූන්‍ය වෙලා යයි මම ඒකට අනුග්‍රහ කරනවා ඉතරයි. තිබුණු ගොරෝසු භාවය සියුම් වෙලා දිනවා සියුම් භාවය බලන්න අතිසූක්ෂම වෙනවා. ආ එහෙමනම් මේක මෙහෙම මේ යන්න දෙනවා අතුරු ආබාධ කරන. ඒක ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මේක ශූන්‍ය වෙයි. අපිට ශූන්‍ය කරන්නත් බෑ. ශූන්‍ය කිරීම પરමාර්ථ කරන්න බෑ. නමුත් වෙන්නේ නම් ඒක තමයි. ස්වාමීනි මේ මේක මට අහන්න ඉන්නේ අර සක්මන් භාවනාවේදී වෙලි මළුවේ ආ තබන විට විලුඹ පොළවේ හැප්පෙන විට ඊළාට අත්ල ඇඟිලි පිළිවෙලින් වදින අවස්ථාවෙදී විලුඹ වදින විට වම දකුණු දෙකම ඒ වරින් වර ඒ ඒ හැප හැප්පීම හර්ධිය කෙලින්ම හිස් මුදුන දක්වා දුවන. ඒක විශාල කම්පනයක් වගේ. ස්වාමීනි මේ කම්පනය ආශ්‍රේවාගේ මට හිතෙන්නේ මේ විශාල වේගයක් සාල බලවේගයක් තියෙන බවක් පේනවා. ඒ බලවේගය නතර කිරීමද ස්වාමීන් වහන්සේ අපට කිසියම් නිෂ්ඨාවක් දක්වනවා කියන්නේ. නෑ මේ විදිහට විස්තර කරනකොට තව පැති දෙකකට විස්තර කරන්න පුළුවන්. පය තැබීම චේතනාපූර්වක කරලා නිකන් හිටියොත් මතු වෙන්නේ නැති දෙයක් චේතනාක් මාර්ගයේ මතු කිරීම කරනවා සක්මන් කරන වෙලාව. ඒක නිසා මේ තියෙන වේගය, මේ තියෙන බලවේගය සමහරක් හිතලා ගන්නවා. චේතනාපූර්වක ගන්න දේවල්, අදිෂ්ඨානයෙන් ගන්න දේවල්, කරලා ගන්න දේවල්. තව සමහරක් තියෙනවා අපි හිතුවත් නැතත් ඒක ඉබේම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දෙකෙන් සර්වඥාන්සේ යෝගාවචරයට වගකීම දෙන්නේ හිතලා චේතනාපූර්වක කරන දේවල් නතර කරන්න කියලා. නැත්නම් අඩු කරන්න කියලා. නැත්නම් සියුම් කරන්න කියලා. නැත්නම් අතිසූක්ෂම කරන්න කියලා. කෙරළවල බලන්න හිටියට මුළු වැඩපොලේ වෙනසක් නැහැ. මොකද අර ඉබේ කරන රාශියක් වැඩ වගේක් යනවා. ඒව දිහා බලනකොට ඒව මගේ නෙවෙයි. ඉතින් ඒකට කරදර වෙලා වැඩන්නේ. ඉතින් ඒ නිසා ඒක හරි ගියත් අරදුනත් ඉතින් මේ මෝඩකම මිසක්ක ඒක මගේ කියා ගන්න නැතුව ඉන්න පුළුවන්. අර හිතලා ගන්න දේවල් එහෙම මගේ කියා ගන්න නැතුව ඉන්න බෑ. මොකද හිතලා ගන්න දේවල් නිසා බුදුරජාණන් කියනවා උවමනාවේ ඇඟේ දාගන්න කරදර. ඔඩොක්කුවේ දාගන්න කරදර චේතනාපූර්වක ප්‍රකල්පනාපූර්වක අභිමතාර්ථ සහිතව කරන දේවල් පොඩි පරිේශන මට්ටමකින් හිතලා මොනම දෙයක්වත් නොකර නිකන් ඉන්න. හැබැයි වෙනදාට වැඩි අවදියෙන් බලාගෙන ඉන්න. එතකොට හිතලා මොනවත් කෙරුවේ නැතුනට කෙරෙන දේවල් වගේ තියෙනවා. ආන්න ඒක දිහා හොඳට බලනකොට ඒව නිතරම පෙරලෙනවා. එක විදියකට නෑ. ඉතින් මට ප්‍රශ්නයක් නෑ මට ඒක දුක් වෙන්න දෙයක් නෑ මොකද ඒක මගේ කන් නෙවෙයි. ඒක මගේ ආත්මයක් නෙවෙයි. ඒකට ඒකෙන් එන චිත්ත පීඩාව අවශ්‍ය නෑ. චිත්ත පීඩාව ගන්න නම් මෝඩකම නිසා චිත්ත පීඩාව ගන්න. ඒක කියන බුදුරජාණන්ස මේක එnderලා මේක දිහා බලන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මෙ නෙවෙයි කියලා ඒකට සතුටක් දැනෙනවා නිකන් පොකුරු ඇස්සක් වහිනවා අදිෂ්ඨාන කෙරුවොත් එමෙන්න නැතු වෙන්න පුළුවන්. ඒතර සතුටක් තියෙනවා. එහෙම නැත්නම් මුරුකසම් වරුසක් වරුසාවක් වහිනවා. තමන් හොඳට මේ රේන් කෝට් එකක් දාගෙන ගමනක් යනවා. මිනිස්සු අගොකු ඉල්ලල හිර වෙලා ඉන්නවා පේනවා මේ යා ගන්න විදියක් නැතු. ඒකෝට තමයි සතුට තියෙනවා දැන් මම තෙමෙන්නේ. අන්න ඒ වගේ තේරෙන්න පටන් ගන්නවා මම හිතලා ගන්න දේවල් බුදුහාමුදුරු කියපු නිසා අදිෂ්ඨාන පූර්වක මොනවක් කරන්නේ? අඩු කරනවා. හුස්ම ගන්න එකත් අඩු. කය හොල්ලන එකත් අඩු කරනවා. අඩු කරලා බලාගෙන ඉන්නකොට ඒ වේගය වැඩ. බලවේග වගේක් වැඩ කරන නමුත් ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක ඔකට කනගාටු වෙලා හෝ සන්තෝෂ වෙලා ඇති වැඩක් නෑ. එතකොට දෙකෙන්ම නිදාස්. හිතලා කරන දේවල් හිතලම නැතක. නොහිතා කරන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා පැත්තකට දාන්න. එතකොට නිකම් යෝගාවචරයට හම්බ වෙන අතරමැදක් ඔය කිසි දෙකින් පීඩා නැති. ඉතින් අර හිතලා කරන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලට හරියන්නේ නැහැ. ඒක චේතනාපූර්වකනේ කරන්නේ. ඒක ප්‍රයෝගෙන් නතර කරන්න. ටිකෙන් ටික. නතර කරලා නතර කරලා මේ වේගය දකිනවා. මේ බලවේගය දකිනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. ඒක මොකටද පුරාලන්නේ එකත් එක වැඩන්නේ. එදාට තේරෙනවා මේක අනාත්ම ධර්ම වැඩ කරනවා. ඒක උඹට ඕනේ නම් ගිහිල්ලා මගේ කියන දුක් විඳපන් නැත්තම් නිකන් ඉරපන්. එහෙම කෙනෙකුට තේරෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අද සක්මන් කරනකොට දැනුණා ඇහෙන්නේ මේක Tamanට ඇහෙනකම් කතා කරන්න ස්පීකර් එකේ Tamanට ඇහෙනකම් කතා කරන්න මට අද සක්මන් කරනකොට දැනුණා ඉස්සරලාම සක්මන් කරන්න පටන් ගන්නකොට හිත හොඳට තැම්පත් වුණා තැම්පත් වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ සිතවිල්ලක් ආවා ඒ සිතවිල්ල ආවට පස්සේ මම ටිකක් නැවතිලා ඒ සිතවිල්ල අයින් කරලා ඉන්නකොට මට දැනුණා දෙපා වලට මගේ ශරීරයේ බර දැනෙනවා. ඒ අතර මම සක්මනේ යෙදෙනකොට වම් පායටත් දකුණු පායටත් මගේ ශරීරයේ බර වෙන වෙනම දැනෙනවා. ඒත් එක්කම වම් පාය තියෙනකොටත් ඊළඟට දකුණු පාය උස්සනකොටත් තියෙන කාලය අතරතුරේ මේ දෙපා වලටම සමානව වර දැනෙන ගතියක් දැනුණා. මේක පිළිගන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඒක පහදලා දෙන්න. නෑ ඇයි ඒකේ මොකද්ද පහදා දෙන්න ඕනේ මම දැකපු දෙයක් නේ. තමන්ට හොඳට අත්දකින්න දෙයක්. ඉතින් මේක දිගට කරන්න ආයෙමගේ පැහැ මේ ප්‍රත්‍යක්ෂයේ අස්පනා අපිට දකින්න දෙයට මොනම පැහැදිලි කිරීමක්වත් ඕනේ කරන්නේ නෑ. ඒක දැක්කනම් ඉතින් නැවත නැවත මේක බලන්න බලනකොට බලනකොට ඔච්චර තමයි. ඒක වෙන පැහැදිලි කිරීමක් අවශ්‍ය කරන්නේ ඔය යන විදිහ හරි ඒක හිතලුවක් නෙවෙයි නම් අත්දකින්න දෙයක් නම් හෙටත් අත්දකින්න පුළුවන් දෙයක් නම් ඒකම කරන්න. වෙන වෙන මූල ධර්මමය පැහැදිලි කිරීමක් න්‍යාය මේ අන්වේ ඥානයක් සුත්තමේ ඥානයක් ඒකට අවශ්‍ය කරන්නේ අද්දුතුවක් නම් අද්දුතුවක් නම් ඒක ප්‍රත්‍යක්ෂයක් නම් ඒකම නැවත නැවත කිරීම තමයි මේ භාවනා කමටහන වෙන්නේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ ඒ නිසා මේක පැහැදිලිම දෙයක් කියලා හිතාන දිගට කරන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ නැත්තම් පැහැදිලි කිරීම. සක්මන් භාවනාව කරන වෙලාවේදී ටිකක් වෙලා කරනකොට කකුල් දෙක නිකන් සැහැල්ලු ගතියක් දැනෙනවා පය තිබ්බට. එහෙම කරගෙන යන වෙලාවක් වෙනකොට සක්මන් නතර කරන්න ඕනේද? දිගට මේක කරගෙන යන ක්‍රමයක් තියෙනවා. ඔය බිස්නස් එක ලාභ හම් වෙනකොට බිස්නස් එක වහන්න ඕනද කියලා මගෙන් අහනවා. එහෙම. එතන ඉහත මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඔක ඔය ලාභෙ දිගටම ගන්න එකයි තියෙන්නේ. ඔය වැඩේම දිගට කරනවා. වැටෙන ගතියක් ඒ වගේම වැටෙනවා වගේ හැම මොනවත් වෙන එකක් නැති වෙයි. වැටුනොත් පොළොවට තුවාලෙයි කියලා වටේ. වැටෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම මොනවත් වෙන්නේ නැහැ. මේ හිත හරි පාරට වැටෙනකොට හිත කෝල වෙනවා. හිත පුදුම විදිහට ප්‍රශ්න නගනවා හරි පාරේ යද්දී. සැක කරනවා ඊගාට මොකද කරන්න ඕනේ කියලා අහනවා මේක මොකද වෙන්නේ කියලා මොකක්වත් නැහැ ඔය ඔය දැකපු දේ ඔය අත්දැකපු දේ නැවත නැවත වෙන්න දෙන්න එතකොට ඒක පැහැදිලිනවා ඒක විසින්නවා ඒක සාධාරණයි මේ වගේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙච්ච එක හොඳයි අපේ හිත වැරදි වැඩේ කරන්න කිසිම උපදේශයක් පතන්නේ නැහැ ගමන් දිගටමත් කියලා උරටනකම් වැරදි කරගෙන යනවා හරිපාරේ කරනකොට අරිඹුවෙන් අරිඹුවට අහන. හරිපාරේ යනකොට තමයි ඔය කෝලං සේරම. මොකද ඒ තරම් මේ හිතේ හැටි පාහර. තුච්චයි. වැරද්දක් කරන්න යම කිසි ගහනක් නැහැ. දුවගෙන ගිහිල්ලා එක කරනවා. අටි වැඩේ කරනකොට මේක මොකද්ද මේක කොහොමද තෙපර බානවා ගොඩක් වෙනවා. ඒක නිසා ඒක දැනගන්න ඕනේ මේක කොච්චරක් අපි කරලා කොච්චරක් අපි මේ මේ தත්ත්වෙට මුහුණ දීලා ඉපාද දැනගන්න. එහෙම නැත්නම් අසරණයි. මෙහෙම අපි වගේ පිරිසක් ඇවිල්ලා මෙහෙමගේ සාකච්ඡා කරන නැත්නම් මේක කවදාකවත් කොහෙවත් සාකච්ඡා වෙන්නේ නැහැ. නිසා මතක තියාගන්න මේ හිත අනවශ්‍ය තැන සබකෝල ලැජ්ජ බය ඇති කරනවා. අවශ්‍ය තැනදී නැහැ. ඒක නිසා හරියට මේ ලැජ්ජ වියේජු තැන් වල ලැජ්ජ වෙන්නත් ලැජ්ජ වියේජු නැත්නම් වල නොවෙන්නත් කල්පනා කරන ගියානකට කියන්නේ මේ සාහසිකයි කියන වචනේ. සාහසිකයි. Tamanට හරි කියලා හිතනොනම් මෙයාගෙන් අහන්න ඕනෙත් නෑ, අරයන් අහන්න ඕනෙත් නෑ. අරගෙන යන එකයි තියෙන්නේ. ඒක හිතුවක්කාරකමක්, ඒක සෙල්ලක්කාරකමක්, ඒක බාලදක්ෂ බාලදක්ෂිකා ව්‍යාපාරේ උගන්වන දෙයක්. හරි කියලා හිතනොනම් ආයෙ බත් පිට බලන්න එපා, ආයෙවත් අහන්න ඉන්න එපා. අරගෙන යන එකයි තියෙන්නේ. වැරදුනාට මොකෝ ඉතින් ඔය ඔච්චර කාල ඔච්චර කාල කොච්චර දේවල් අපි වරද්දාගෙන තියෙනවාද ඒත් අපිට පුළුවන් වුණා මේ තැනට එන්න නිසා මේ වගේ දේවල් වලදී හිතේ ඇති කරන්නා වූ මේ සැකය නීවරණයක් බව මතක තියාගන්න. මේ නීවරණයට පොර දාන්න එපා. වෙන දෙයක් වෙච්චවයි කියලා මේ ලොකු සාන්තිනෝට කියන්නේ ඔන්න ඕන ගිනි අගුරක් වෙච්චවයි කියලා යන්නේ කියන. ඔන්න වෙන ගිනි අගුරක් වෙච්චවයි කියලා අනේකයි කරන්නේ. ස්වාමීන් වහන්සේ උදේ ධර්ම දේශනයේදී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුනා අර ආනාපාන සතිය වඩාගෙන යද්දී ඒක එතනින් අත්මිදින අවස්ථාවක් එනවා කියන අදහසක් දෙන කියම නම් මට ඒක පැහැදිලිමද පොඩ්ඩක් ඒ කියන්නේ සියුම් වේගනේ යන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ සියුම් වේගනේ ගිහිල්ලා ඊළඟට සංසිඳන තත්ත්වයක් එනවනේ එතනින් පස්සේ ඒක අත්හැරෙනවා. ඒ අරමුණ අත්හැරෙනවා. නිමිත්තක් ගන්න බැරි වෙනවා. අරමුණු කරගන්න බැරි වෙනවා. සංඥාවක් නැතිලා යනවා. ඒ තමයි සියුම් වෙනකොට වෙන්නේ. ඉතින් ඒක වෙනකොට ඒ සංඥාවෙන් අපි මිදෙනවා. අරමුණෙන් අපි මිදෙනවා. මිදුන සතිය කඩා ගන්න එක එකයි අපිට කරන්න තියෙන්නේ. අකුතර කාලේ තියෙනවා එහෙම සාකච්ඡා කර යුතු දෙයක් නැත්නම් අපි සක්මන සඳහා වෙලාව අරගමු. අරගෙන ඉවරලා අපි හතරට රැස් වෙනවා පරියන්කයක් සඳහා. වෙන තියෙනවනම් මතු කළ යුතු දෙයක් තියෙනවනම් මතු කරලා කමක් නැහැ. නැත්නම් අපි ඒ කාලය සඳහා කාලේ සක්මන සඳහා ගත කරනවා කියලා මම ඉල්ලා හිටියා. ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නයක් භාවනා ගැන ප්‍රශ්නයක් නෙවෙයි අහන්න යන්නේ. මේ දවස් 10කට සූදානම් වෙලා අපි භාවනාවට මෙතෙන්ට ආවේ. දැන් දවස් 7න් යන්න වෙලා තිනවා. දවස් 10ම ඉන්න අපි 10 දිනක් විතර ඉන්නවා. දවස් 10කට කරන්න බෑ මෙතන දවස් 10කට දවසක මේක නඩත්තු කරන්න අපි දරන වෑයමත් එක්ක බලනවා 10 දිනකට මම කනගාටු වෙනවා. ඇත්තම කනගාටු වෙනවා. සංවිධායකයන් මෙතන හිටියානම් උල තියන්න ඕන. එක්කෙනෙක්වත් අපිට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්නෙත් නැහැ මොනව කරනවද දන්නේ කතා කරනකොට කතා කරන්නෙත් නැහැ අන්තිමට මේ අපේ ඕනාට අපි කරගෙන ගියේ ඉතින් ඒ නිසා ඒ වගේ මූලික කරුණු සාකච්ඡා වෙලා තිබුණා නෑ ඉතින් ඒක නිසා එක්කෙනෙකුට දෙන්නෙකුට මේ කාන්තාවන්ට මේ දාලා තියෙන අරස්සාවල් තියන හතර පහ දිනේ තියාිනවා කිව්වම ඒක ඒක නිසා මේ අද අද දුවන්නේ ලියන මහතුරු දෙන්නම නැතුව ඒ නිසා බුදුමාකාර ගැට ගැහිලකින් යන ඒ නිසා මේ වෙලාව හැටියට ඒක කරන්න අමාරුයි නමුත් මම කනගාටු ප්‍රකාශ වෙනවා කරනවා. මොකද අර දවස් තුනක් කියන්නේ වැදගත් කාලයක්. ඒක ඉතින් අර සංවිධායකව දෙන්න වග කියා ගන්න ඕනේ. පිරිමි හිටියනම් මට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ උඩ මට එච්චර බරක් නැහැ. නමුත් එක කාන්තාවකට මේ ආරක්ෂාව සලසනවායි කියන එක ඔය එක්කෙනෙකුටවත් තේරෙන්නේ මට පිටද වෙන දේවල් එක්කත් බලනකොට මේකට කිසිම මැස්සෙක්වත් වහන්න නැතුව මේ කටයුතු කරනකොට බුදුආකාර වගකීම කණිතික විශාල බැනුම් රාශියක් මත අපි මේ වැඩ කරන්නේ. ඒ නිසා අපිට අමාරුයි මොනම මොනම විදිහකින් රිස්කයක් ගන්නෑ. හරියට වැඩේ කරනවා නම් කරනවා නැත්නම් අතහැරලා නිකයි. ඒ නිසා හතර පහ දෙනෙක් එක මේක නඩත්තු කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ 20ක් 25ක් නැති වෙලාවක රිට්‍රීට් එකක් කරන්න බෑ. ඒක මේ තාම නෑ මේ සංවිධානය කරපැත්තන්නේ මේ වගකීම තේරෙන්නේ අනිවාර්යයෙන්ම මේ අපිට කර දෙන්න ඕනේ මේ මේ මේ දැන් මේ දුවන වෙලාවේදී උන සංවිධායකව දෙන්නේ හිටියානම් එක්කෙනෙක් හිටියානම් අපිට මේ ලියන මහතුන විශාල ලේසියක්. කිසි කෙනෙක්ගේ නෑ මේ ඉල්ලන්න විදියක් නෑ අපිට. ඒක ඒ නිසා ඊට පස්සේ ඒ කට්ටියට ඊට පස්සේ දෙන්නේ නෑ කියන પરමාර්ථය විතරක් අපේ. මේ සංවිධායකයන් ආයේ ඊට පස්සේ සංවිධානය කරන්න දෙන්නේ නෑ. මෙහෙම කරන්න බෑ. ඒ සංවිධායකව අනිවාර්යයෙන්ම වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා ඒ තියෙන වැඩ හදා බෙදා ගන්නවා නම් ලියන මහතුරුට එච්චර වගකීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මට ඒක තීන්දු කරන්න ඕනේ අකමැත්තේ. 40ම ඉන්නවනම් දවස් 10ම ඉන්න. මේකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයත් එක්කිනු දෙනකොට මේ මේ මේක නඩත්තු කරනවා කියන එක ඒක අමාරු වෙන නිසා පිරිස එකතු වෙලා විනිශ්චය කරනවා නම් ලේසි මේ 10 දෙනෙක් වෙනුව 10 දෙනෙක් අපිට මේ වැඩේ කරගෙන යන්න මදි හොඳයි එහෙමනම් වෙන ප්‍රශ්න නැත්නම් සක්මන් කරගන්න මොකද නැන්ද වෙනකොට වහිනවා ඇස්සේ එnde ඉඳ තියෙනවා ඒ නිසා එලි මහනේ පුළුවන් තරම් සක්මන් කරන්න ලැබෙන වෙලාවෙදී අපි හතරට නැවත රැස් වෙනවා පරියන්කයක් සඳහා සිටු දිනාටම තෙරුවන් සරණයි